අපි මේක බොහෝ විට ධර්ම දේශනා මාලාවක් නැත්නම් සූත්‍රයක් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවක් ඉදිරිපත් කරන ස්වරූපයෙන් තමයි පවත්වාගෙන ඉන්නේ. ඒ අනුව අපි ගිය වතාවේ අලුත් මේ ಭಾರද්වාජ ඉන්දෝල ಭಾರද්වාජ කියන සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ ඒ ඉදායේදී පින්දෝල භාරද්වාජ සූත්‍රයේ පළවෙනි ධර්ම දේශනාව අද අපි එකේ දෙවෙනි අය දෙවෙනි අවස්ථාවටයි මේ පටන් ගන්න හදාගන්නේ. මේ පින්දෝල භාරද්වාජ සූත්‍රයේ සංයුත් නිකායේ හතරවෙනි පොතේ සඳහන් වෙන්නේ ඒ සූත්‍රය සිද්ධි අවස්ථා තුනකින් තමයි මේ පොතේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර පොතේ ඒකේ නමුත් ඒ අටුවාවේ ඉතිහාසයේ එහෙම නැත්නම් ඒකට හේතු කණු දක්වනවා මේ පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ භාරද්වාජ කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. හොඳම පිරිසුදු බ්‍රාහ්මණ පවුලකින් ඇවිල්ලා පැවිදිලා තියෙන්නේ. නමුත් ගොඩක් පැවිදි මුල් කාලේ ලෝල ගති ගොඩාක් තිබිලා තියෙනවා. ආහාරයට පින්ඩ පින්ඩේ පිළිබඳව ඒ නිසා පින්ඩෝල කියන නම අන්වර්ථ නාමයක් විදිහට නැත්නම් මේ පටබැඳි නාමයක් විදිහට තමයි අවිලා තියෙන්නේ කියලා. කොහොම නමුත් මේ භික්ෂු ප්‍රාතිමෝක්ෂය ඉගෙන ගන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ නම කීප පොලකම සඳහන් වෙනවා ඒ නිදාන කතා දක්වන වෙලාවේදී. ඒ සෑම වෙලාවකදීම සරුවචනාංශේ ඒ අදාළ හේතු ඉදිරිපත් කරගෙන ඒ ස්වාමින් වහන්සේ විනී හසුරුවලා තියෙනවා. හසුරුවා ඒ ස්වාමින් වහන්සේට නිග්‍රහ කටයුත්තන් වලදී නිග්‍රහ කරලා, පග්‍රහ කටයුත්තන් වලදී පග්‍රහ කරලා අවසානයේ ඒ ඉන්දියා සංවරයේ හොඳට පිළිටුවා ගත්තට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒ තමන්ගේ Brahmacharya සම්පූර්ණ කරගත්ත බවක් තමයි ඉන්දෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් බලනකොට නිදානේ වශයෙන් පෙන්වන්නේ. මේ සූත්‍රයේට මේ ස්වාමීන් වහන්සේන් එවකට ඒ කෝසම්බිනෝර රජ කරපු උදේනි රජුරුවත් අතර සංවාදයක් තමයි හේතු ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ඒ රජතුමා අපි ගිය පාර දේශනාදී මතක් කරගත්ත විදිහට බොහොම කේන්ති යන જાති රජෙක් විදිහට තමයි උදේනි රජුරෝ සඳහන් කරලා තියෙන්නේ විශේෂ ශිල්ප දහස්ව දාන්න කේන්ති යන ඒ නිසාම ඒ රාජ්‍ය වෙන කවුරුවක්වත් රජුරවන්ට වැඩිය කාම භෝගීව ඉන්නවා දකින්න ඒ ඒ රජුරෝ කොහොමඩක්වත් ඉඳ කියලා නැහැ. ඒක සාමාන්‍ය රජ කෙනෙකුගේ ස්වභාවයක්. තමන් තමයි ඒ කාමයන්ට සෑම දස් eh, eh, අහන්න පුළුවන් eh, දකින්න පුළුවන් අහන්න පුළුවන් ගඳ බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පහස ලබන්න පුළුවන් සෑම දෙයකින්ම අග්‍ර කොටස රජුරෝ බුද්ධ විදිය යුතුයි කාමයේ අග්‍රත්වය රජ රජකම තමයි කියන්නේ මේ උදේන් රජුරෝත් එහෙමයි ඉතින් එහෙම හිටියත් ඒ රජුරවන්ට මේ පින්දෝල බාරද්වාය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ උපදේශ ලැබලා ඉන්දිය සංවරයක් පිළිතුවාගෙන මේ කැලේ අරණ්‍යගතව බොහෝමත්ම විවේක බොහෝමත්ම සැහැල්ලු පිපිච්ච පිරිච්ච සම්පත්‍තිකර ජීවිතයක් ගත කරනවා දකිනකොට කුකුසක් පහළ වෙලා තියෙනවා. මෙච්චර මේ <clears throat> භද්‍ර යවුණේ ජීවිතයේ ප්‍රථම වයසේදී කෙස් කළු කෙස් ඇතුව මේ ස්වාමීන් වහන්සේලා මුළු ජීවිතේම යාව ජීවම් භ්‍රමචර්යයන් පරිසුද්ධා පිරිසිදු භ්‍රමචර්ය මුළු ජීවිතේම රකින්නේ කොහොමද මේ ජීවිතයකට අවශ්‍ය කරන ඔක්කොම කාමවස්තු ලැබිලත් ජීවිතේ මැද වයස ගත කරන මටවත් මේ කාමය නිකන් ඉඳ දෙන්නේ නැහැ. ඒක මාව කුප්පනවා අවුස්සනවා රජ සම්පත්තියෙන් රජ තේජසින් ඒ ආඩම්බරයෙමුත් කෙලසන ගතියකටපත් වෙනවා කියන හැඟීමෙන් හිටපු මේ රජතුමාට මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ අවතුම් පැවතුම් දැකලා මතු වෙලා හැක හිතලා කියනවා අහලා බලන්න ඕනේ කියලා මේ රජ මේ පින්දෝල බහරද්වාජ හමුදුරු අංගේ කොහොමද ඔබ වහන්සේලා මේ පිරිසුදු Brahmacharya රකින්නේ කියලා. ඒක නිසා එදා අපි අහපු වෙලාවේදී ඉස්ලාම රජුරු ඇවිල්ලා අහන්නේ මේ අත්තිනුකෝබෝ බහරද්වාජ හේතු පච්චයෝ යේනිමේ ධාරා බික්කු සුසු කාලකේසා යොබ්බනේ සමන්නාගතෝ ප්‍රතමේන වයසා අනිකීලී භාවිතෝ කාමේසු යාව ජීවම් පරිපූර්ණම් පරිසුද්ධම් භ්‍රමචර්යයන් චරති ස්වාමීන් වහන්සේ මේ භද්‍ර යෞවනයේ ඉන්න කලුකෙස් ඇති ජීවිතයේ මුල් වයසේ ඉන්නා වූ මේ භද්‍ර යෞවන ස්වාමින් වහන්සේ නමක් තාම කාම ක්‍රීඩාවල යෙදিলা කුරෝකුත් නැති එවැනි ස්වාමින් වහන්සේ නමක් කොහොමද මේ ජීවිතයේ පවතින තාකල් ජීවිතය ඇති තාකල් පරිපූර්ණ පරිසුද්ධ Brahmacharya රකින්නේ ඔබ වහන්සේලා ඒකට මොකද්ද මේ ඇති කරගෙන තියෙන හේතුව මොකද්ද ප්‍රත්‍ය කරන. එතෙන්දී ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ පළවෙනි දේ අපි මතක් කරනවා නම් ගිය මාස ගිය සතිය කරපු එක වදියට මේ මාතු මත්තිසු ඉත්තිසු මවක්ඛා සමාන ගතියති ස්ත්‍රියක් දැක්කොත් අම්මායි කියලා අපි හිතන්නේ. භගිනිමත්තිසු ඉත්තිසු භගිනීසු දීතුමත්තිසු ඉත්තිසු දීතිසු වශයෙන් සහෝදරයක් මට්ටමින් ඉන්න කෙනෙක් සහෝදරියක් කියලා හිතා ගන්නවා බාල කෙනෙක් හම්බුනොත් දුවක් කියලා හිතා ගන්නවා ඒ විදිහට අපි මේ ඥාතිත්වය මත කර ගන්නා මිසක්ක කාම වස්තුවක් විදිහට බලන්නේ නැහැ කියන එකයි ඒ මේ ස්වාමීන් වහන්සේ රජුරණ දෙන උත්තරේ. නමුත් ඒ රජුරෝ ඒකට සතුටු වෙන්නේ රජුරෝ සඳහන් කරනවා අපේකදා මාතුමත්ති හිලෝභ ධම්මා උප්පජ්ජති කියලා. ස්වාමීන් වහන්සේ එහෙනම් මට කියන්න තියෙන සමහර වෙලාවට මේ කාමය උච්ඡන්න විදියට අවිචුණාට පස්සේ මවහා සමාන ආයත්තත් එක්කත් ලෝභ ධර්ම පහළ වෙනවා. කියන්නේ කාම ආසාව පහළ වෙනවා. සහෝදරී හා සමාන ඇත්තුම් එක්කත් කාම ආසාව පහළ වෙනවා. දූ දරුවා දුවා දරුවා සමග වයසේ ඇත්තුම් එක්කත් කාම ආසාව පහළ වෙනවා කියලා අර ප්‍රතිඋත්තර ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තමයි මේ අපි අද මේ ඉදිරියෙන් තියාගත්ත ප්‍රශ්නේ රජුරෝ නගන්නේ අත්තිනකෝගෝ භාරද්වාජ අඤ්ඤේච හේතු අඤ්ඤේච පච්චෝ ස්වාමීන් භාරද්වාජය භවත් භාරද්වාජය මේට වෙනස් නැත්නම් මේට වැඩිය බලවත් මේට වැඩිය ශක්තිමත් ක්‍රියාකාරී වෙන හේතුවක් වෙන ප්‍රත්‍යක් තියනවාද මේ තරුණ භද්‍ර යෞවන වාස ජීවිතයේ මුල් කාලේ කල්කෙස් සහිතව මේ භ්‍රමචර්ය ජීවිතේ පුරා රකින්න එතකොට ඒ ස්වාමීන් වහන්සේ දෙන උත්තරය තමයි අපි අද ධර්ම දේශනාවට තේමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ස්වාමීන් සඳහන් කරනවා "වුත්තංකෝ ඒතං මහරජ තේන භගවතා ඥානතා වස්සතා අරහතා සම්මා සම්බුද්ධේන." ඇයි මහරජ අපේ භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ කියා තියෙනවා මෙතන අපිට දේශනා කළා තියෙනවා. "වුත්තං හේතං කෝ භගවතා" මහරජ මෙසේ අපිට පුත්‍රයන්වන්ස අපිට උපදෙස් දීලා දෙනවා කොහොමද? ඒතතුම් මේ භික්ඛවේ. ආනිනි මේ එව්. ඉම මේව කායං උද්දං පාදතල අදෝකේ සමත්තකා තච පරියන්තං පුරං නානප්පකාර අසුතිනෝ පච්චවෙක්කති. මහණනි මෙසේ එව මෙසේ මේ මේ තමන්ගේම ශරීරේ පාතලයෙන් උඩ කේසමස්යෙන් යට හැම පිළිපුම් කර ඇත්තා වූ මේ කයේ ඇත්තා වූ මේ අසුචි එහෙම නැත්නම් පිළිකුල් කුණු කොට දිහා බලන්න. මේ මේ ඒ වගේ නෝනි සලකා බලන්න. ප්‍රතිවේක්ෂා කරන්න. මේ අත්ති ඉමස්මින් කායේ මේ මගේ කයේ කේසා ලෝමා නඛා දන්තා තචෝ. කේසේ ලෝමය නිය දත්‍ය හැමය කියලා ඔය පිටතම පේන පටවි කොටාසට අයිති වෙන්නේ පහක් පේනවා. ඊට පස්සේ මන්සං කේසම කේසාලෝමනා අනකාදන්තා තචෝ මංසං ආහාරෝ අට්ටි අට්ටිමිජ්ජාවක්ඛං හදයන් යකනං ආදී වශයෙන් ඒකේ මුල් 20ම පඨවි කොටාස වලට පහේ කොටාස හතරකට කඩලා තියෙනවා. ඊගාවට ඉතුරු වෙන දියර කොටාස ශරීරේ පවතින හයේ කොටාස දෙකකට කඩලා ඕක තමයි 23 කුණප වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ අන්‍ය ආගමක ඇත්තෝ හැමදාම තමන්ගේ ඒ දේව යාඥාවට එහෙම නැත්නම් කන්න ලව්වට ඒ පාට කටපාඩම් කරන කියවන නිසා අපිත් බුද්ධ ආගමේ බුද්ධ ඇදහිල්ලක් කියලා එකක් හදාගත්තා. ඒ බුද්ධ ඇදහිල්ල පොතේ බොහෝම ගෞරවයෙන් ඉදිරිපත් කරන එක තමයි මේ දෙතිස් කුණක භාවනාව. ඒ දෙතිස් කුණක භාවනාව නිසා අද අදට වැඩිය එදා අවුරුදු 20කට පෙර ඉඳලා සෑම පන්සලකටම ගිය සිල් අරගන්න කිය උපාසක කම්මලා උපාසක මහතුරු පැහැදිලිවම මේ බුද්ධ අධිහිල්ල පොත ගින්නලා ඔය ටික කටපාඩම් කරගන්න. අත්ථීමස්මින් කායේ කේසා ලෝමාන කාකය. ඉතින් මේ ඒ දෙතිස් කොටාස පාඨපාඩම් කරනවා. ඒක මේ ආරක්ෂක භාවනාවක් විදිහට ඒ ථේරවාද බුද්ධ ආගමේ බොහෝම වැදගත් ස්ථානයක් කරගෙන තියෙනවා. මෛත්‍රී භාවනාව, බුද්ධානුසතිය, අසුභ භාවනාව කියන ඊට පස්සේ මරණානුසය හතර තමයි අපි ආරක්ෂක භාවනා වශයෙන් මේ පිරිසුදු Brahmacharya ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන අංගෝපාංග උපකරණ අඩුම කැඩුම වාගේ ආරක්ෂක භාවනාවක් විදියට මේ අසුභ භාවනාව සඳහා අර කලින් කියාපු විදියට මාවහා සමාන නැත්තම් කරේ මාතෘ අදහස සහෝදරයන් හා සමාන වයසත්තුන් සමග අවෝධිය අදහසත් බාල පුංචියත්තන් කෙරෙහි දුව යන අදහසක් කියන එක එච්චරම බෞද්ධයේ අපේ ඉතිහාසයේ ප්‍රසිද්ධ නැහැ. නමුත් ඒකත් ඒ කාලේ පාවිච්චි වෙලා තිබුණ බව මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ කතාවෙන් සඳහන් වෙන්නේ. ඇයි මහරජ පුත්‍රචානන් වහන්සේ අපිට මෙහෙම දේශනා කළා තියෙනව නේද කියලා තමයි ඒක කියන්නේ. නමුත් අපේ අද කාලේ වෙනකොට දැන් අවුරුදු 2500 2550 පයින්කොට ගාක් වෙලාවට අපි අසුභ භාවනා සඳහා ඉස්සරහින් තියාගත්තේ මේ දෙතිස් කොටාස පිළිබඳ භාවනාව. මේ දෙතිස් කොටාස පිළිබඳ භාවනාව ඒ තදබල නිවන් අදහසකින් මේ ජීවිතේම නිවන් දකින්නවා කියන අදහසෙන් නැති වුණත් මේ කාමාවචර කුසල් පිණිසත් ඒ වගේම සාමාන්‍ය බෞද්ධ ජීවිතයක භාවනාව කියන එකේ පාදම වශයෙන් හඳුල්තා මේ මේ හඳකට පහනක් වගේ පඩිපෙළට කොට වෙන්න ඉස්සලා තියෙන හඳකට පහනක් වාගේ මේක හුඟව දෙනෙක් භාවිතා කරලා තියෙනවා. අර සතිපට්ඨාන සූත්‍ර අටුවාවෙ එහෙම සඳහන් කරනකොට මේ අපේ සම්ප්‍රදාන කුල පිළිගැනීම තියෙන්නේ සර්වඥාන්සේ ඒ මේ උතුරු කුරු දිවයිනට ගිහිල්ලා ඒ මේ ධනව්වේ ඒ බණ දේශනා කරේ ඒ අත්ව එතකොටත් හොඳට මේ සීලයට නැඹුරුව බණ භාවනායේ යෙදී ගත කරන පිරිසක්ව හිටපු නිසා මේ සතිපට්ඨානේ බොහොම මේ සිත් ගන්නාසලු සත්‍යක් තිබුණ පරිසරයේ බල්ලයි දේශනා කරේ. ඒකට නිදර්ශන වශයෙන් අටුවාවේ සඳහන් කරන්නේ ඒ මේ කුරු රට මිනිස්සයෝ පාරදී හම්බ වෙනකොට ඒ එක එකනා තම තමන් හඳුනා දීලා මම අසවල නැත්තම් ආ කොහොමද නැන්දම්මා කොහොමද පුංචම්මා මාමා කියලා කතා කරලා ඊගාවට අහන්නේ දැනට මොකද්ද කරන්න යන භාවනාව කියලා. ඉතින් ඒකෙදි සඳහන් කරලා තියෙනවා මේ හැම කෙනෙක්ම තමන් කරන භාවනාව කියන මම මේ අට්ටිකේ වඩනවා දුවේ එහෙම නැත්නම් මම මේ කේසා කියන කොටාක වඩනවා කියලා ආ බොහොම හොඳයි කියලා එක්නිකාට උදව්පකාර කරගෙන මේ සමු ගන්නවා කියන එකයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ වෙන ඔය දේශපාලන කතා, ආර්ථික කතා මොනවාක්වත් නෙවෙයි. ඒත් කතා කරා කතා කරන්න මේ වගේ මේ දෙතිස් කොටාහි ඉස්සර කරගත්ත බවක් තමයි පේන්නේ. ඒ වගේ මේක නිකන් මේ උනන්දු කරවීම පිණිස කතා සඳහන් කරලා තියෙනවා. ඒ ඒ ප්‍රතිපත්තාන සූත්‍රය දේශනා කරලා පස්සේ වෙච්ච වැඩක්. ඒ භික්ෂුණී උප ආවාසයක මේ භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න භික්ෂුණු පස්සේක බුද්ධ රක්ෂිත කියලා ගිරවෙක් ඇති කරලා තියෙනවා. ගිරවට නම කියලා තියෙන බුද්ධ රක්ෂිත කියලා. ඉතින් ඌ නිදල්ලේ කකා විද ඇවිත් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ වරින් වර කුඩියකුත් ඉදාස් කරනකොට යන්නේ නැහැ. ඉතින් දවසක් මේක උදේ 8ට 9 9ට 10ට විතර වගේ නාලා ඒ ආවාසයට ඇතුළෙන් තමයි මකර තොරණේ කෙළවරේ තටු වේල වේලා ඉන්නකොට ඒක පාටම කුරුළු ගොයෙක් ඇවිල්ලා ව්‍යාකුසෙක් ඇවිල්ලා මේක ගහගෙන ගිහින්. ගහගෙන යනකොට මේක චී ගාල කෑ ගහන්න අර උපාසක මෑණිවරුත් සාමණේරියත්ොත් වික්ෂුණීන් වහන්සේලාත් දැනගත්තා බුද්ධ රක්ෂිත අරගෙන යනවා. ඊට පස්සේ කෑ ගහන්න පටන් ගත්තා මුළු ඒ ආරණ්‍යයේ ඒ වික්ෂුණු වාසයේ උපවා හිටපැත්තෝ අත්තටු ගහලා අර කුරුල්ලට මේ මොකක්ද මේ පියාකුස බය කරන්නේ. බය කරනකොට මේක අතහැරලා ගිහිල්ලා කියලා. අනේ අර බලනකොට බුද්ධ රක්ෂිත බිම වැටුණා. ඇල්ලෙල අනිගල්ල වතුර පොලාරියෙන් ගහවලු උතරක්කිට උඹට බය හිතුණාද කියලා. ඒකට හොඳට කතා කරන්න පුළුවන්. නෑ මම අට්ටි අට්ටි අට්ටි අට්ටි කීකයි කිව්වා. මේ කුරුළු කුරුළු අරගෙන යනකොට පියා මේ මේ කුරුළු ගොයාමාව ගෙනියනකොට මම මෙහෙ කර කර හිටිය අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා. ඒ තරමටම ඒ කුරුල්ලට පවා පුරුදු කරලා දීලා තියෙනවා මොනවත් නැති වෙලාවට මානසිකාර්යය පවත්වන්න මේ දෙතිස් කොටායි. ආන් ඒ තරමටම අපේ කාලයක් තිබිලා තියෙනවා. ඔය ආරණ්‍යගතක ගිය ස්වාමීන් වහන්සේලාමට උනත් වෙන ප්‍රධාන භාවනා තිබිලා නැහැ. ওই වගේ භාවනාවල වලින් තමයි මේ භ්‍රමචර්ය දිගට රැක ගැනීම පිළිබඳව උපමාවකට නැත්නම් ඒකට ආදර්ශයකට ඕක තමයි කරගෙන ඉඳලා තියෙන්නේ. ඒ මොකද අර මාතුමත්ථීසු දීතුමත්ථීසු භගිනිමත්ථීසු කියන කතාව එච්චරම මේ නැගගෙන යන කාමයට උදව් කරන්නේ නැහැ. මේ සාමාන්‍යයට වඩා ගැම්මක් සහිතව මේ ටික භාවනාව නැත්නම් මේ දෙතිස් කුණප භාවනාව උදව් කරනවා. ඒ වගේම ඒ දෙතිස් කුණප භාවනාවෙන් අර වගේ මේ මතියක් පමණක් නෙවෙයි හොඳට දියුණු කෙරුවොත් එහෙම නැත්නම් ආචාර්යවරයෙක් අල්ලාගෙන ආචාර්ය ගුරුවරයෙකුට යටත් වෙලා දියුණු කෙරුවොත් ඒකෙන් රූපාවචර ධ්‍යාන ඇති කරගන්නත් පුළුවන්. ප්‍රථම ධ්‍යානෙ ලබා ගන්න පුළුවන් කියනවා ඔය කේසා ලෝමා නකා දන්තා වගේ ඒක කොටාශක් ගේ දිගට භවනා කළොත්. ඒක නිසා යෝගාවචර භ්‍රමචර්ය රකින්න නැත්නම් ඊටම වටිනවා මේක තමන්ගේ ජීවිතයේ මධ්‍යස්ථ ප්‍රමාණය කියන්නේ බරපතලම නෙවෙයි මධ්‍යස්ථ ප්‍රමාණයේ කාමාසාවල් ඇති වෙනකොට පුහුණුව කරලා තියාගන්න ලද පුහුණු කරලා තියාගත්තා නම් මේ වගේ භාවනාවක් පිළිකුල් භාවනාවක් ඒක උදව්කාර වෙනවා. නමුත් ඒකදී හඳුන්වා දීමේදී මතක් කරන්න ඕනේ මේක පිළිබඳව කාමයාගේ ආධිනව නොදන්න නැත්නම් මේ භ්‍රමචර්යය රකින්න උත්සාහ කරලා මේ කාමයාගේ බරපතලකම නිසා තමන්ට ආපත්‍ය කර ප්‍රශ්න කර තත්ත්වකටපත් වෙලා බයලජ්ජා නොපිහිටි බයලජ්ජාටපත් නොවිච්ච යත්තන්ට හිතෙන්න පුළුවන් මොකටද මේ අනවශ්‍ය විදිහට මේ කය නරක විදිහට බලලා ජීවිතය පිළිබඳ අත්කලමතාන යෝගයකට تعلق කිරීමකට තුඩු දෙන්නේ කියන අදහස එන්නේ කියලා. ඒක නිසා මේ අට්ටික භාවනාව නැත්නම් මේ දෙතිස් කොටාද භාවනාව දේශනා කරන්න පුළුවන් සීමිත පිරිසකට තමයි. අර කාමභෝගී පිරිසකට මේක දේශනා කරනකොට හරීම අපහසුතාවයකටපත් වෙනවා. දේශකයන් වහන්සේට තේරෙනවා කලේ මුලින් නමල තියෙන කලයකට වතුරක් කරනවා වගේ එහෙන් කන් දෙන්නේ නැහැ. අහුන් කන් දෙන්න පරිසරයක් නැහැ. ඒ වගේම මෙවැනි දේශනාවල ගොඩාක් වෙලාවට ඒ Brahmacharya රකින්න පුරුෂ පක්ෂයට ස්ත්‍රී පක්ෂයේ සම්මුති වශයෙන් ස්ත්‍රී පක්ෂයේ තියෙන මේ වගේ ඒ අසුරු කිරීමේ තියෙන නරක කියනකොට ඒ දේශනා විලාසයේ සමහර ලාවට ස්ත්‍රී වර්ගයාට නිඳා කරනවා කියන අදහසක් නිසා හුඟක් දේශකයන් වහන්සේලා කැමති නෑ මේ මාතෘකාව විදිහට ගන්න. ඒ වගේම පුරු ස්ත්‍රී පක්ෂයට බණ දේශනා කරනවා නම් ඒ පුරුෂ පක්ෂය පිළිබඳව ඒ විස්තර කරනවට ඒ පක්ෂය කැමති නැහැ. ඒ නිසා හුඟක් අමාරුයි මෙවැනි දේශනාවකට ඒ පිරිස ලබා ගන්න. මේ පිරිස අපිට ඒ වගේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. කවුරුත් වගේ දන්නවා මේ දේශනා කරන්නේ මේ කාමයටපත් වුණාට පස්සේ ඒකේ කියන ඒ අධික ගැම්ම වේගය ආවට පස්සේ පුදුමාකාර අසරණ තත්ත්වයක් අහිංසක තත්ත්වයකටපත් වෙනවා භ්‍රමචාරිය. එහෙම නැත්නම් අපේ සීල ජීවිතය එහෙම නැත්නම් මේ සීල විසුද්ධිය පතන ලැජ්ජපය දන්න කෙනාට ඊටාම අසරණ තත්යකට මේක කල්ලාතුවම ඒ පිළිබඳව ප්‍රතිකූල මානසිකාරය එහෙම නැත්නම් මේ කායගත සතිය කියලා මේකට කියනවා ඇති කරගෙන තිබ්බොත් මධ්‍යම ප්‍රමාණයේ කාම ආශාවකට මේක උදව්පකාර කරන්න පුළුවන් අර මේ පොතලීස සූත්‍රයෙන් එදා කියවිච්ච බණේදී ඒ ස්වාමීන් වහන්සේත් මතක් කරා සර්වචනාංශයේ පොතලීස වමුණට බුදුජාණන් වහන්සේ දේශනා කළා කියනවා බහුනේ කාමයේ පිළිබඳව මම මෙන්න මේ වගේ දේවල් අහලා තියෙනවා කියලා මතක තියාගන්න. උපමා රාශියක් මතක් කරා එක උපමාවක් තමයි අංගාරකාසු උපමා කාම බ්‍රාහ්මණය මේ ගෘහපතිය මේ කාමය හරියට ගිනිගෙන දැවෙන නැත්නම් ගිනිගෙන දැවිලා ඉතුරු වෙච්ච තාම ගිනි දඹු අඟුරු කියන අඟුරු වලක් වාගේ එකක් ඉතින් ඒක ළඟට යනකොටම මිනිස් වෙන බොහෝ වෙහෙස කරයි. දිහා බලන්නත් බෑ. කොහොම සරයි මිනිස්සෙක් පොණ තරමේ බර පතර අඟුරු වලකට දුබල පුරුෂයෙක් ළඟ ඉන්න පුරුෂයෙක් ළඟ කෙනෙක් දෙන්න ළඟට දෙන්නෙක් බලවත් ඇවිල්ලා ඒ දෙන්නගේ ඒ දුබල පුරුෂයාගේ අත්දකින් ඇදගෙන අරගෙන යනවා අර අඟුරු වලට තමයි. ඉතින් අර අඟුරු වලට ඇතුළා ඇති වෙන දුක දැනගෙන අර දුබල පුරුෂයා පස්සෙන් පස්සට අදිනවා ඇඹරෙනවා පෙරලෙනවා මොකද එක්කෝ මරණය නැත්තම් මරණා සමාන දුකකටපත් වෙන නිසා. නමුත් අර බලවත් වෙන්න ගෙනිලා අඟුරු වලට දාන්න වගේ ඔය ඇබ්බැහි වලටපත් වෙච්ච පුද්ගලයා ස්ත්‍රී ලෝලත්වය හෝ මත්පැන් පිළිබඳ ලෝලත්වය හෝ එහෙම නැතුව මේ සුරා සූදුවට ඇබ්බැහි වෙච්ච මිනිසයා ඇත්තටම අනික් ලෝකෙට වැඩිය නැත්නම් ලෝකයට වැඩිය හොඳ තෝමේ කිය ආධිනව තමයි. ආධිනව දැනගත්තට ඒ ආසාව ඒ ගැම්ම හිතට ඇති වුණාට පස්සේ ඒක හරියට බාහිර පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා දුබල පුරුෂයෙක් ඇදගෙන යනවා වගේ Tamanටම තේරෙනවා මේ තියෙන තියෙන පියවරක් පාස පිරිනවා. තියෙන තියෙන පියවරක් පාස ස්ථිරහානියක් Tamanගේ ශරීරයට සිද්ධ වෙනවා. ස්ථිරහානියක් තමයි ಗುಣ ශරීරයට සිදු වෙනවා කියලා දැනගන්න නමුත් කරන්නේ නැහැ. අර දුබල පුරුෂයා ගිනි බාලට ගිනි කොට බය පස්සට අදිනවා වාගේ තමන්ගේ ශරීරයේ තියෙන කයේ තියෙන సంతාන තියෙන බයලජ්ජාව කොට පස්සට අදිනවා නමුත් ඔලොමොට්ටල ගතිය එහෙම නැතුව අර තියෙන ඇබ්බැහිය මේ පයලජ්ජ මොකක්වත් තියාගෙන නැහැ ඇදගෙනම යන. ඇදගෙන ගිනාට අඟුරු වලට දාන. ආන් මේ වගේ தত্ত্ব වලටපත් වෙලා ඒ වගේ තියෙන අසරණකම ඉතින්දී පුදුල තමන් වශයෙන්ම සෑයෙන මේ අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වැටීමකට පිළිනවා. පත් වෙනවා. බයලජ්ජා නැති තත්ත්වය බයලජ්ජා ඇති තත්ත්වයත් එක්ක අතුලත ගැටීමක් ඇති වෙනවා. ඊමන්දිවට ඒක හොරෙන් කරන්න හදනවා කොච්චර කරත් මත්තමක් පැනනට පස්සේ ඒක ඉතින් රට්ටුන්ගෙන් අර කියන අත්තානුවාද බය විතරක් නෙවෙයි පරානුවාද බයට ලක් වෙනවා. මෙහෙම යමක් අමක් කරගෙන ඉන්න පුළුවන් මනුස්සයන් ඉන්න බලන්න කරන වැඩේ මෙන්න මේ වගේ ඒ ස්ත්‍රී දූර්ත වෙලා නැත්නම් සුරාවට ඇබ්බැහි වෙලා එහෙම නැත්නම් සූදුවට ඇබ්බැහි වෙලා මෙන්න අමාරු වැටෙනවා කියලා දොස් අහන්න වෙනවා. ඒ වගේම කොයි නීතිය වුණත් උදේින රජුරවන්ට අහුණාන රජුරවන්ට අහුණාන මේ මිනිස්සයා ඇබ්බැහියකට හවුප් වෙලා හෝ කාමයේ බුද්ධ විඳලා කියලා ඉතින් ඉඳ විලංගු දාන. ඒක ඉතින් අහන්නම දෙයක් නැහැ. ඒ කවුරුවක්වත් කැමති නැහැ ඒ වගේ මේ සුරාවකට යට වෙලා හෝ සූදුවකට යට වෙලා හෝ ස්ත්‍රීලෝලත්වය ඇති කරගෙන හෝ ඒ මිනිස්සයා මේ බුද්ධියක් ලබනවා. ඒකට රජු රෝ කැමති නැහැ. රාජනීතිය ගැලපෙන්නේ නැහැ. එයා හිතේවලංගු දාන. මේ සේරම තමන්ට තමන් දෙස් වෙන ගතිය හෝ නැත්නම් අනුන්ගෙන් බැලුම් අහන්න වෙන ගතිය හෝ එහෙම නැත්නම් රාජනීතියට මේ සිවිල් නීතියට අත වෙන ගතිය තිබිච්චාවයි මේ තේරම අද මේ අල්ලසෙන් බේරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන ක්‍රම වලින් මෙවුවා යටපත් කරගන්න පුළුවන්. නමුත් අවසානයේ දුක්ගතිබයි කියලා එකක් එනවා. මේ මරණයෙන් මත්තේ ඒකාන්තයෙන්ම ඔළුව පල්ලෙහාට හිස මේ කකුල උඩට තියාගෙන හෙලකින් පල්ලට අදගෙන වටනවා වගේ ඒකාන්තේ නරගා පිළ වැටෙනවා කියලා මේ පුදුමාකාර බයක මනුෂ්‍ය ගත කරා. ගත කරාට ඒ කාම ලෙස්න හැල්මට වැටෙනට පස්සේ ඇදගෙන ගිහලා ගඟට වැටෙනවා. අන්නේ தত্ত্বය මේ Brahmචරියට හරිම අනතුරුදායකයි. වරින් වර වරින් වර වෙන දේවල් වෙන එක නම් ඒක මේ ඉන්නේ නෑ කියන්නේ කෙනෙක් නැත්තරමට වගේ ඒ වගේ Brahmචරියට පොඩි පොඩි හානි සිදු වෙනවා. බරපතල හානි නිතරම සිදු වෙන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට චිත්ත විවේකයක්, ශීල විසුද්ධියක්, චිත්ත විසුද්ධියක්, ඥාන දර්ශන විසුද්ධියක් ලබා ගන්න අමාරු වෙනවා. මේ හීනමානය එහෙම නැත්නම් තමන තමන් දෙස් දෙන ගතිය කියන බරපතලක් නිසා. ඒ නිසා මේක මේ කාම භෝගීන් අතර ගිහියන් අතර එච්චර බරපතල ප්‍රශ්නයක් නෑ. මොකද ඒ ඇත්තෝ මේ Brahmacharya ශික්ෂාපදේ සමාදන් වෙන්නේ නෑ. Brahmacharya ශික්ෂාපදේ සමාදන් කරන්න පුළුවන් එකම කෙනා නැත්නම් Brahmacharya ශික්ෂාපදය ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන් එකම කෙනා සර්වචනාංශේ පමණයි. අනේ කිසියම් ආගම් කතුරේකට මේක කරගන්න බැරි වුණා. ඒ මොකද ඒ ඇත්තෝ ළඟවත් අර යථාවාදී තථාකාරී ක්‍රමයේ ටික තිබුණද නැද්ද කියන එක සැක තියෙනවා. ඒ වගේම කවදාකවත්ම හිතන්න බෑ මෙන්න මේ කියන විදිහේ මේ දහරා බික්ඛු සුසු කාලකේසා භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අකිලීන භාවිනෝ කාමේසු කියන මේ தත්වයට දෙදී ජීවිතයේ යබ්බද්‍ර යෞවනයේදී කලුකෙස් ඇතුව තියෙද්දී මේ තරුණ වයසේදී කාම කාමකෙලි කෙලලා නැති කාලේ ඉන්න කෙනෙකුට භ්‍රමචර්ය රකපන් කියලා කියන්නේ. එතකොට ඒක අපරාධයක් වගේ පේන්නේ. අපි මේ මනුස්ස ආත්ම භාවයක් ලබලා හොඳ පෙනුමක් හොඳ කාය ශක්තියක් කන දිවනාශ ඔක්කොම තිබුණාට පස්සේ ඉතින් ආයෝග කරගෙන ඉන්න ඇති වැඩේ මොකද්ද අපිට තියෙන්නේ මේක බුද්ධි විඳින එකයි. එහා සමාන සමවයසි ස්ත්‍රීන් එක කාම කෙලින එක තමයි කියන්නේ කියලා. ඒක තමයි ඇත්තට මිනිස්යාට මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් උස්සස්ම සැපේ කියලා. ඉතින් මේ ඔය ඕනම දර්ශන වාදයක පෙන්ලා දෙනවා. ඇත්ත මොකද අල්ලලා බලන්න පුළුවන් දේවල් වලින් බලනකොට මේ ඉන්ද්‍රිය ගෝචර ධර්ම දිහා බලනකොට ඒක තමයි තියෙන්නේ. නමුත් ඒකින් අර පොඩි පරහකට තියෙන්නේ ඕකකින් තිරසනාරක් තියෙනවා. මෛතුන සේවනය තිරසනාට මනුෂ්‍යයන දෙන්නටම සාධාරණයි. ඉතින් ඒකෙදී අපි මේ ලබන සැපය අර මේ නිර්ාමිෂ සැපය කියලා බලනකොට මේක තිරච්ඡාන සුඛයක් කියලා කියනවා. මේක තිරසන් සැපයක්. ඉතින් ඒ දන්නේ ඒක නම් නැත්නම් ඒක පමණ නම් ඉතින් ඒ පුද්ගලයා කියන්නේ තියෙන්නේ හොඳින් හරි නරකින් හරි ඒක තමයි අවශ්‍ය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට ඒයින් එහා ගිය නිර්ආමිෂ සුඛය කියන එක උන්වහන්සේ ඒකාතකට අරගෙන පෙන්නවා. ඊගාවට අවේදිත සුඛය කියලා තව එතුවාකල් හිතා ගන්න බැරි විප්ලවීය පුදුම හැපයක් උන්වහන්සේ ගෙනහැර පාපු නිසා උන්වහන්සේගේ දේශනා ඉබේම ද්වයන් ද්වයන් පටිච්ච මේ කියලා දෙන්නේ දෙන්නේ එකතු කළ යුතු දිය කිසිං හමාන කර සමාර සමා හමාර කළ යුතු ග්‍රාම ධර්මයක් කියලා සඳහන් කරලා තියෙනවායි කියන්නේ. ඉතින් උන්වහන්සේට ඒ කියන්න පුළුවන් වෙන්න ප්‍රධාන හේතුව උන්වහන්සේ ඊට වඩා බොහෝම මේ සුවයලවන අර වගේ ආධිනවයන්ගෙන් තොරන තොර සපයක් දෙන්න දෙයක් තිබුණ නිසා. ඒ නිසා Brahmacharya රකින්නත් දිහා බලනකොට ඒ අත්තන්ගේ නෑදෑයොත් යාළුවොත් ඔක්කොමලා hina වෙනවා. මොකද්ද මේ වුණ අනවශ්‍ය මේ ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙන්නේ මේක මේ සදාචාරයක් කියලා පනාගත්ත පටවගත්ත ප්‍රශ්නයක් නෙවෙයිද ඒ නිසා කොච්චර දුක් විඳිනවද ඔය ප්‍රශ්න මොනවත් නැහැ නේ ඔය බ්‍රහ්මචර්ය ශික්ෂාපදේ රකින්නේ නැතුව මේ සාමාන්‍ය විදිහට කාමභෝගී වෙලා හිටපුවාම ඉවරනේ කියලා ඉතින් ඒ එහෙම කියන ඇත්තන්ගෙන් අපි හිතා ගන්න පුළුවන් වෙන්නේ ඒත් ඔය ඇත්තටම manussත්වයකට ලබන්න පුළුවන් අර නිරාමිෂ සුඛයක් හෝ අවේදිත සුඛයක් ගැන අහලාවක් නැහැ විශ්වාසකුත් නැහැ ඇදහිල්ලකුත් නැහැ පරික්ෂා කරලා බලලත් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට නම් ඇත්ත තමයි අර කතාව. ඒත් තමයි පේන්නේ කාම සුඛය තමයි. ඉතින් ඒකට රෑ කියලා දවල් කියලා හොඳ කියලා නරක කියලා ධර්ම අධර්ම කියලා මොකුත් නැහැ. සාමාන්‍යයෙන් අර සඳහන් කරලා තියෙනවා ඒ කාම සේවනයේදී ගියාම කොයි දෙයක් ඔට්ටුයි. ඒකට නෑ බයලජ්‍ය දෙකක්, ඒකට නෑ හොඳ නරක දෙයක්, ඒකට නෑ සාධාරණ අසාධාරණ දෙයක්, ඒකට නෑ යුක්ති අයුක්ති නෑ. යුද්ධෙටයි, කාමෙටයි, ඒ නීති වළංගුයි. මොනම නීතියක් සීමාවක්වත් මරියාදාවක්වත් වළංගු වෙන්නේ නෑ. ඕන දෙයක් හදාගෙන ගියාට ඒකේ ප්‍රශ්නයක් නෑ. මොකද ඒක තමයි අන්තිම දේ. ඉතින් සරුවචනාංශයට නැත්නම් මේ භ්‍රමචර්ය රකින්න ඒ සරුවචන ශ්‍රාවකයන් වහන්සේලාට ඊට වැඩි දෙයක් තියෙන නිසායි මේ කාමයාගේ ආදීනව දැකලා <clears throat> එමතින් එමගින් මේ සීල විසුද්ධියක් බලාපොරොත්තු වෙලා ඒ මතින් චිත්ත විසුද්ධියක් බලාපොරොත්තු වෙලා ඒ මතින් ප්‍රඥා විමුක්තියක් බලාපොරොත්තු වීම තමයි මේ මේ දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ මෙතුවක් නැත්නම් දරුවචනසේ පහළ වෙන තාක් මේ අසුභ භාවනා පිළිබඳව නොතිබිච්ච විප්ලවීය අදහසක් තමයි තමන්ගේම කයේ යත්තා වූ අසුබ ස්ථාන අසුචි කියලා පාවිච්චි කරලා තියෙනවා. කුණු අසුචි පැසෙලි බලනික. ඒකමත් අර මිලෝ වශයෙන් මේ निराமிසටත් වඩා අවේදිත සුඛයක් ගැන ප්‍රාර්ථනා කිරීමේ කාසියෙම අනිත් පැත්ත තමයි මේ කයේ තියෙන අසුචි తත්වය පරීක්ෂා කරන්නේ. එහෙම කියන්නේ මොකද? මෙලොව වශයෙන්ම අවේදිත සුඛයක් දෙන්න බෑ ලබන්න බෑ කියන ඇත්තෝ ප්‍රධාන වශයෙන් මම කියන්න හේතුව තමයි එවැනි අවේද සුඛයක් ඇති తত্ত্বය තමයි මේ ලෝකයේ මුල ආරම්භය ආදී ඒකෝ කියන එක ඒක තමයි මේ ලෞංකාර දේවත්වයකට පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවේදිත වූ తত্ত্বය නිසායි ඒ අත්ව කියන්නේ දෙවියන් වහන්සේගේ රූපයක් අඳත් ඒක දෙවියන් වහන්සේට කරන වැරද්දක්. මොකද එහෙම හිතන්න බෑ. වින්දනය කරන්න බෑ දෙවියන් වහන්සේ ඉන්න තැනවත් தත්ත්වයක් කොහොමද කියලා. ඒක නිසා ඒ தත්ත්වයට මිනිස්සෙකුට යන්න බෑ. උප්පත්තියම මිනිසයාට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා guilt කියන වචනේ. පාපයකට වන්දි කියනවා. ඒ නිසා මිනිසයා කියන જાතියෙම කවදාකවත් දේවත්වයට හෝ ඔය කියන මේ අර අවේදී තත්ත්වයටපත් වෙන්න බෑ කියන එක ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න වෙනවා දේවවාදී. ඒ වගේම දේවවාදයේදී සඳහන් කරනවා මේ මනුස්සකය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ නිර්මාණ වලින් ශ්‍රේෂ්ඨතම නිර්වාණය. ඒ ශ්‍රේෂ්ඨතම නිර්වාණය අසුචි වශයෙන් බලනවා කිව්වහම ඉතින් අපිට හිතා ගන්න පුළුවන් දෙවියන් වහන්සේ පිළිබඳව අදහන කෙනෙකුට මේ ත්‍රිචිකුණප භාවනා මොන විදිහට පෙනෙන්නේ කියලා. ඒ නිසා යම්ම කෙනෙක් අපි කියන්නේ හරුවත් යනසි වගේ යම්ම කිසි ශාස්ත්‍රුන් වහන්සේ නමකට මේ කවුරුවක්වත් මැව්වයි කියන හොඳයි කියන උත්තමයි කියන ශ්‍රේෂ්ඨම කියන දේ කපලා කොටලා 31කට වෙන් කරලා අසුචි කියලා වචනේ පාවිච්චි කරන්න මෞංකාරයන් ආංශයට උන්වහන්සේ දීපු තැන හිතා ගන්න පුළුවන්. ඔන්න මෞංකාරයගේ මැවීමේ ළඟ. මේක මෙහෙමනම් ඒන මහුන් කාලය කොහොම තියෙන්නද කියලා තමයි දරුවචනස් කච්චට මෙච්චන මෙච්චට කොච්චද කියලා පෙන්නන්නේ. ඒක නිසා මේ දෙතිස් කොටාට භාවනාව ඒ අනාත්ම සංකල්පයක්. ඒ වාගේම කාමයේ කියන මේ ගොරෝසු ග්‍රාම ධර්මයේ පිළිබඳව යථාභූත ඥානය ඇති කෙනෙකුටත් හැර අනිත් කෙනෙකුට ප්‍රිය වෙන්නේ නැහැ කියන එක හිතා ගන්න අමාරු නෑ. නමුත් භ්‍රමචර්ය රකින්න කෙනාට සිද්ධ වෙනවා අර කලින් කිව්වා වගේ අඟුරු වලකට ඇදගෙන යනකොට පස්සෙන් පස්සට ආදින්ත තරමට කාමයට අපි දාසකම් කරන බත් බැලකම් කරන වාල්කම් කරන කාලේදී අපිට යනකොට পায় තිල වාංගු කරගන්න ගලක්වත් හම්බ වෙනවනම් එල්ලෙන්ඩ වෙලක්වත් හම්බ වෙනවනම් අපේ ආරසාවට ගංගේ ගහගෙන යන මිනිහට පිදුරු ගහක් වගේ ආන්න ඒකට මේ දෙතිස් කොටාස භාවනාව සර්වඥාන්සේ ඉදිරිපත් කළා කියලා. ඒ නිසා දෙතිස් කොටාස භාවනාව බැලු බැලමත් සාමාන්‍යයෙන් මේ සමතයක් තමයි එතෙන්දි කරන්නේ මේ කාමාවචර තත්වයෙන් ඉක්මල රූපාවචර ධානයක් ඇති කළ දින එක තමයි. නමුත් මේ දෙතිස් කොටාස භාවනා පිළිබඳ හොඳ විස්තර සපේන ආචාර්යයන් වහන්සේලා සඳහන් කරනවා. දෙතිස් කොටාස භාවනා හරියට පුරුදු කරනවා නම් දෙතිස් කොටාස භාවනා කියන්නේ තුම්මං හන්දිය. ඒ තුම්මං හන්දියේ සුදුසු මන්ද හන්දිස්ථානටපත් වුණා නම් ඒ පුද්ගලයාට මේ දෙතිස් කොටාස මතින් භාවනා ක්‍රම තුනකට පාර කපා ගන්න පුළුවන්. එකක් තමයි මෙතන මේ මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන ඒක වර්ණ වශයෙන් පිළිකුල් බව. වර්ණ වශයෙන් අරගෙන බලනකොට මේ පිළිකුල් මේ වර්ණ වශයෙන් පිළිකුල් බව. ඒකේ තියෙන පිළිකුල් බව කෙස් අරගෙන ගත්තත් ඒක අතුවාව පෙන්වන්න උත්සාහ කරනවා වර්ණ, సంతාන, ගන්ධ, දිශා, ඕකාශ වශයෙන් කොයි වර්ණයේ වශයෙන් බැලුවත් පිඟුවන් පැහැය ඒ කෙස් ගහක පැහැය කිසිසේත්ම සිත් ගන්නසලු පාටක් නෙවෙයි තියෙන්නේ. කේශ කලාපේ ගන්නකොට වෙනවා. ඒ කියන්නේ ඝන සංඥාවේ සම්මුතියක් වශයෙන් ඝන සංඥාවේ කේශ කලාපයක් ගත්තාම පංච කල්යාණින් එකක්. කේශ කල්යාණ. ඒ නමුත් එක කෙස් ගහක් ගත්තාම ඒකේ තියෙන පාට මොනම දෙයකට තිබ්බත් දෙයක් ඔප්නංගන පාටක් නෙවෙයි තියෙන්නේ. තෙද ගන්නන පාටක් නෙවෙයි පිඟුවන් පැහැය. ඊට පස්සේ సంతානේ ගත්තාම බලුවලියක් වගේ කොහේ තිබ්බත් ඇකිලිලා හිටින්. ඒ කවදාකවත් කෙලින් තියන්න බෑ. ඒ වගේ සිජු සතහනක් නැහැ. ඒ කෙස් ගහ බතකට බිල හැපිලක ආවත් හොද්දක තියලා කාටේ පැටුනත් මැල්ලුමක තියලා පැටුනත් පැටෙනකොටම දන්නවා මේකේ ඒ සතහනේ හැටියට මේ වතුර වෙනම් කෙස් ගහක් මේක පොල් කෙන්දක් නෙවෙයි. මේක වෙන්නේ ගන්නේ කෙස් ගහ පැටලෙනකොටම අප්‍රිය හිතන තත්ිය තමයි තියෙන්නේ. సంతානයත් එහෙමයි. දිශා වශයෙන් ගත්තත් ඒක මේ දෙසිස් කොටාසේ උඩ දිශාවේ තියෙන. ඒක නිසා අසුචි කැලක් අරගත්තාම බලුකු බෙල්ට ගු බෙට්ටක් ගත්තාම ඒ ගුළු බෙට්ට උඩ කැල හොඳයි පල්ලෙහා කැල නරකයි කියලා දෙයක් නැහැ. හති කොනම ජරාව තමයි. අපිට කියන්න බෑ ඒකේ පිටපොත්ත හොඳයි මැද හොඳ නැහැ. උඩ උඩ කොටද හොඳයි මැද කොටද හොඳ නැහැ. ඒ මොකක් අද බලු මේ මේ අසුචියේ සෑම තැනම එක වගේ නිසා කියන දිශාවසෙන් බැලුවත් 31 උඩ කොටසෙමයි තියෙන්නේ. ඕකාශ වශයෙන් ගත්තාම ඒක වට කරගෙන තියෙන අනිකුත් එවැනිම වූ කෙස්ගස් යටට තියෙන්නේ ඒ මේ කුණු ඉතක් වගේ ඔබාගෙන තියෙන අර තෙත හැමේ. ඒ නිසා වර්ණ ගන්ධ ගඳ රසයෙන් ගත්තත් මහා මේ හොදන්නේ නැතුව ටික දවසක් තියෙනකොට මේ තපස්තරුන්ගේම මේ ඔළුවෙන් මා විශාල ගඳක් එනවා. ඒ නිසා ඒකද තපස් තෙල් කියලා જાතියක් හදනවා. ඒ හදලා ඒ අලු වගේ જાතියෙන් පොඟවලා මේ කොණ්ඩෙ මුඩි කරලා ලිහෙන් නැති වෙන්න ගැටේවා. ඉතින් ඒක ගුලිය ඇතුළට කූඩ මේ මේ උකුණේකට යන්න බැරි වෙන විදිහට මේ අලු එතනින් ගියාම මේ වගේ සාමාන්‍ය ඔය ඉස්සර පැවිදි කුමිනාස්ක ද්‍රව්‍ය පාවිච්චි කරලා තපස් මේ ඔළුව පිටිපස්සට ගැටේ ගහන්නේ නැහැ. ඒක ඔළුව තියලා බුදියන්න බැරි වෙනවානේ. ඒක නිසා බුදිය ගන්න පුළුවන් විදිහට පැත්තට තියලා ගැටේ ගහගෙන ඉන්නේ. හරි ගඳක් එන්න පටන් අර ගන්නවා. මොකද හැම වෙලාවෙම නාන්න කරන්නේ නැහැ. ඉතින් ඒක නිසයි මේ කේස් වලට ගන්න වර්ණ මේ ගඳ જાති හරියට ලෝකේ තියෙන්නේ. මොකද එහෙම නැතුව ස්වභාවික ගඳතාව මහා මේ මේ අමුතු ගඳක් තියෙනවා. ඊට වර්ණ ගත්තත්, సంతාන ගත්තත්, ගන්ධ ගත්තත්, පීති දිශා වශයෙන් ගත්තත් මේ අවකාශය වශයෙන් ගත්තත් ඒක ගන්න දෙයක් නැහැ. ඒකට තියෙන්නේ පිළිකුල කියලා සංඥාව. පටික්කුල සංඥාව. ඒ පටික්කුල සංඥාව ඒ අපි මේ භාරද්වාජ සායන සඳහන් කරන මෙතන ඒක තමයි. ඊට අමතරව මේ ඊයේ අවසර ලොකු ස්වාමීන් වහන්සේ බණ්ඩ මතක් කළා යම් කිසි කෙනෙකුට මේ මේකේ අන්තිමට ඒ රජු වේදික මතක් කරනවා. හොඳ භාවිත කයක්, භාවිත සීතයක්, භාවිත හිතක්, භාවිත ප්‍රඥාවක් ඇති කෙනෙකුට නම් මේ පටික්කුල මනසිකාරයෙන් ওই දෙතිස් කොටාසේ විහිදුවල හිත විහිදුරව බලන්න පුළුවන් තරමට එනකොට තවත් දොරක් කැලෙනවා ඒ මොකද්ද මේ එක එක කොටාසියේ වර්ණයට විශේෂයෙන් හිතව දාන්න පුළුවන් ඒ කෙස්වල වර්ණයට සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ කපිල වර්ණ කියලා කියනවා ඔය කපිල වර්ණයට තමයි ඔය නිල කසිනියට ගන්න නිල් පාට ගන්න කපිල වර්ණයට. ඒක සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ඈතක තියෙන කන්දක් දිහා බලනකොට ඒ ඛණ්ඩේ තියෙන කොළ පාට නෙවෙයි. ඈතට යන්න යන්න යන්න යායට ඛණ්ඩ පේනකොට කපිල වර්ණය තමයි හැරෙන්නේ. ඒක තමයි නිල කසිනේට අරගන්නේ. ඒකත් ඒ වගේම ඈත ඉඳලා මුහුද බලනකොට ඒ නිල වර්ණය තමයි පේන්නේ. අහසත් ඈත ඉඳලා බලනකොට නිල වර්ණ තමයි. ඒක තමයි මේ කෙස්වල තියෙන පිඟුවන් පැහැට කියලා කියන්නේ. ඒක නිසා යම් කෙනෙකුට භාවිත කයක්, භාවිත හිතක්, භාවිත සීලයක්, භාවිත ප්‍රඥාවක් ඇත්නම් ඍජුස් කොටාකට ගිහිල්ලා අවශ්‍ය කෙස්වල තියෙන නිල වර්ණය ගන්න පුළුවන්. මේ දත්වල තියෙන සුදු වර්ණය ගන්න පුළුවන්. ලේවල තියෙන රතු වර්ණය ගන්න පුළුවන්. මුත්‍රාව වල හෝ කුරුණු තෙල් වල තියෙන කහ පාට ගන්න පුළුවන්. එතකොට නිල පීත ලෝහිත ඕදාත කියන වර්ණ හතරම අරගෙන වර්ණ කසින වඩන්න පුළුවන්. වර්ණ කසිනේ සඳහා තම ශරීරයේම කොටස් අරගන්නවා. එතකොට අසුබ වෙනවී ගන්නවා. දෙතිස් කොටාස තමයි ඒ වගේ තියෙන වර්ණ. ඊගාවට මේ දෙතිස් කොටාස ඔය 32 ගන්නකොට ඒ 32 බොහෝ විට සඳහන් වෙලා තියෙන්නේ පඨවි කොටාස සහ ආපෝ කොටාස පමණයි. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහරු අට්ටි අට්ටි මිජ්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණ උදරියං කරීසං පිට්ටං සෙම් පෙට්ටං කොතෙන්ද යනකම් පටවි කොටාස ඒක ඔක්කොම අතින් අල්ලන්න පුළුවන් සතහනක් තියෙන දේවල්. ඊට පස්සේ සෙම්මන් කුබ්බෝ ලෝහිතං කියනවල ද්‍රව. සෙම ඒ දාන භාජනේ හැටියට තමයි ගන්න. මේ සරව ලේ ඒක ඔක්කොම ද්‍රව. ඒතර මේ දෙකෙන් පාඨවි කොට පඩවි ධාතු රසයෙන් ධාතු මනස කාර්යයට නම් වඩා පුළුවන්. එහෙම නැත්නම් ආපෝ ධාතු වශයෙන් ගන්න පුළුවන්. ඒකට තව කොටස් දෙකක් ඉදිරිපත් කරලා දෙනවා. මේ වායෝ කොටස් වශයෙන් අස්වාද ප්‍රසාද වායෝ උත්ංගම අදෝගම වායෝ කුච්චිතේ වාතේ කොට්ටිතේ වාතේ කියන වායෝ කොටස් හයකුත් මේ අසුභ භාවනාවට මේක වැටෙන්නේ දෙතිස් කොටස් භාවනාවක් නෙවෙයි 42ක් වූ කොටස් වලට ගන්නකොට වායෝ කොටස් 10ක් එකතු වෙනවා ඊගාවට තේජෝ කොටස් 4ක් ඊරක තේජක පාචක ආදී වශයෙන් තේජ කොටාට හතරයි. එතකොට හතර මහා භූතයන්ගේ පැත්තට යන්න පුළුවන්. ඒ නිසා අසුභ භාවනාව, දෙසිස් කොටාස භාවනාව, කායගත සතිය කියන මේ දේ විශාල භාවනා මේ දොරටු රාශිය. නමුත් මේ සූත්‍රයේ විශේෂයෙන් මේ ಭಾರದ್ವಾජ සූත්‍රයේ සඳහන් කරන්නේ සමතේට අහුවෙන අසුභ පිළිකුල් කොටස පමණයි. පසු කාලීන දියුණු කරගත්ත දේවල් තමයි ආචාර්ය මතවලින් ඒ දෙතිස් කොටාස මත හෝ නැත්නම් අර කියන වායු කොටාස හයත් තේජෝ කොටාස හතවත් ගත්තාම වෙන 42ක් කොටාස මතින් හතර මහ භූතේම මත කර ගන්න පුළුවන් වර්ණ කසින වලට ගිහිල්ලා ඒවට කියන්නේ අභිභායතන කසින කියලා ඒ වර්ණයට ගෙනල්ලා වර්ණයේ ඉක්ම බලා වර්ණයට ගෙනල්ලා අසුබය ඉක්මවලා අසුබය අභිභවනය කරලා වර්ණය අරගත්තට පස්සේ හතරක් වූ ධ්‍යාන වලට යනවා. මේ අසුබේ යන්න පුළුවන් එකම ධ්‍යානයකට පමණයි. ඒ මොකද මේ අසුබ භාවනාවට පටික්කුලය පිළිකුල් බව ඉදිරිපත් වෙන නිසා ඒ මතින් මේ විතක්ක ਵਿਚාර දෙක නැති වෙච්ච ගමන් ප්‍රීතිය පහළ වෙන්නේ නැතු වෙන ගතියක් තියෙනවා. ප්‍රීතිය පහළ වෙන්න විදියක් නැහැ මොකද අසුබෙන් පටන් ගන්න නිසා. හිත පිනායන ගතියක් හෝ අභිනන්දන කරන ගතියක් ඇති කරගන්න අමාරුයි මේ දෙතිස් කොටාස විශේෂයෙන් පටික්කුල මනසට. ඒ නිසා ප්‍රථම ධානයේදී පිළිකුල් භාවමනේ කරන විතක්ක ਵਿਚාර දෙක එළවන තා ධානයේ තියෙනවා. නමුත් පිළිකුල විතක්ක ਵਿਚාර දෙක අයින් කරපු ගම ප්‍රීතිය පහල කරන්නේ මේක හොත රහසක්. මේ ඔය භාවනා කරනකොට ආනාපාන සතිය හෝ පිම්බීම ඇකිලිමෙත් එකිනෙනවා. උගව දෙනකොට ඒ තමන්ගේ ආත්මය පිළිබඳව ද්වේෂ අදහස් මේ ද්වේෂ කියලා කියන්නේ මේ සාමාන්‍ය ගහ බැන ගන්න ද්වේෂයක් නෙවෙයි තමා කෙරේ පවතින අත්කලමතානියෝගයට බර පුද්ගලයාට කවදාකවත් අර මේ ආනාපාන හොඳට සංසිඳිලා එතනින් ගියාම නීවරණ නැතුව ආනාපානෙ නැතුණත් හිත කලකොල වෙනතු හොඳ විවේක ස්ථානට ආවට පස්සේ ඒකේ ප්‍රීතිය පහළ වෙන්නෙම නෑ කවදාකවත් අර භාවනා උපදේශාරියට දන්නෙත් නැති ස්වභාවයෙන්ම දේවල් එක ගැටෙන පුද්ගලයෙකුට එතන අභිනන්දනය කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ බුද්ධයාට කවදාකවත් ආනාපානෙන් ඉදිරියට සමචිතෝ විපස්සනාවට ය아가න්න බැරි වෙනවා. ඒක නිසා අත්‍යවශ්‍ය දෙයක් තමයි එතනදී මේ භාවනාවෙනුයි මම මේ ආනාපාන මේ දියුම් කරගත්තේ. එතන නීවරණ නැහැ. ආනාපානෙ සියුම්. නමුත් මට මේ අභිනන්දනය කළ හැකි තත්වයක් මේක. ජීවිතේ පළවෙනි වතාවට හිත නීවරණයෙන් තොර වුණා. එහෙම නැත්නම් මම තනි වුණා, පාළු වුණා, බය වුණා කියන කාරණාව නෙවෙයි මෙතන තියෙන්නේ කියලා. මේ කාරණාව තේරුම් ගන්න නම් ජීවිතයේ දිහා සුභ සංඥාවෙන් බලන්න. සුභ කියන්නේ කාමේ නෙවෙයි. සුභ සංඥාවෙන් හැකි සංඥාවෙන් බලන ගතිය නැති වුණොත් ඔතෙන්ද ගිහිල්ලා හිර වෙන ගතියක් තියෙනවා. මේ පෞද්ගලික අවුරුද්දකේ විශේෂයෙන්ම මේ භාවනාමය වෙනකොට මම මට දැනෙච්ච දෙයක් තමයි මෙතෙන් කියනකම් උපදෙන ගිහිල්ලා තියෙනවා. ගියාට එතනදී මේ ලැබිච්ච తত্ত্বය සැකයට භාජනය කරනවා නම් ඊගාට මම මොකද කරන්න කියලා අහනවා නම් මෙතනදී බය එලවනවා නම් එහෙම නැත්නම් සලුවක සාදාලා නැගිටිනවා නම් එකෙන් පැහැදිලිව පේන්න තියෙන්නේ මේ තෑග්ග දුන්නට තෑග්ග බාර ගන්න සුදුසු තත්ත්වයක් නැහැ. අර මේ අමතර කතාවක් මම මේ ගෙනියන දෙසුත් කොටාගේ දිගේ ගිහිල්ලා අපි නැවතත් මුලස්ථානට එමු. නමුත් මෙතෙන්දි මතක් කරන්න තියෙන්නේ ඔය විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍රය, රාහුල වාද සූත්‍ර වගේ තැන්වල ඉතින් මේ ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල සර්වඥාන්සේ ආනාපාන 16 ආකාරයක් පෙන්නනවා. ඒකෙදී පෙන්නනවා ඉස්ලාම ජීගං වාසසන්තෝ රස්සං වාසසන්තෝ සබ්බකාය පච්ඡං වේදී පස්සම් බයං කාය සංකාරං කියලා. ආසද ප්‍රසවාස කායේ හොඳ සංසිතීමක් ක්‍රමානුකූලව පෙන්නනවා. ඒ ආස්වාද ප්‍රසවාස සංසිඳුණාට පස්සේ ඒක අගය කරේ නැත්තම් මේ භාවනා ලැබිච්ච දෙයක් බව නොදැනේ ප්‍රශ්න කරන්න ගත්තොත් නැගිටලා යන්න ගත්තොත් මට දැන් භාවනාවක් දුන්න භාවනාවක් තුන කළා කෙරුවොත් කවදාකවත් ඊගාට තියෙන පීතිපටි සංවේදී කියන කෙන්නේ නැහැ. ඒ නිසා පස්සම්බයං කාය සංඛාරං කියන පස්සේ ඒ හතරෙන් තමයි මම මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ දැන් මට විතක්ක ਵਿਚාර ඕනෙත් නැති මට්ටමක් වගේ මොකද ආනාපානේ කරන්න දෙයක් නැත්තේ නෑ මෙනෙහි කරන්න දෙයක් නෑ නමුත් දැනගන්න පුළුවන් මම දැන් ඉන්නේ ආනාපාන බව දැනගන්න පුළුවන් අන්න එතනදී දැන් මේක උනේ හොඳක් නේද කියලා දැනගන්න පුළුවන් එහෙම නැත්නම් ඒක පිළිබඳව සතුටක් ඇති කරගන්න පුළුවන් නම් ඒ ජීවිතය පිළිබඳව හැකි සංඥාවෙන් බලන ධනාත්මක චින්තනයක් කියන කෙනෙකුට පමණමයි ඔතන ප්‍රීතිය පහළ වෙන්නේ. මේක දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ධර්ම සාකච්ඡා කරලා විශේෂයෙන්ම Tamanට එතෙන්ද ගිහිල්ලා එතෙන්ද යන හැටි ගියාට පස්සේ Tamanට හිතන දේ ගුරුවරයාට නොට්ටක් කියලා හරියට කාරණා ඉදිරිපත් කරන කෙනා නම් ගුරුවරයාට දක්ෂ ගුරුවරයාට තේරෙනවා. නමුත් තේරුණත් ඒක මේ කරුණයක්ද එනතම් මතිමතාන්තර වෙනසක්ද පෞරුෂත්වයක්ද නැහැ. සෑහෙන පිරිසක් එතනදී පුදුමාකාර කාලයක් මේ ලැබිච්ච தත්ත්වේ සැක කරමින් ඉන්නවා. ලැබිච්ච தත්ත්වයේ විශේෂයෙන් අහන මන්ද විපස්සනාට හරවන්නේ කොහොමද? කොහොමද මේකෙන් ධ්‍යානයක් ඇති කරගන්නේ? කියලා අර ලැබිච්ච දේ පහුරු ගන්න. ලැබිච්ච දේ වැඩෙන්න දෙන්නේ. ඊට පස්සේ මේක ගැඹුරෙන් සාකච්ඡා වෙනවා. චිත්තපටි සංවේදී චිත්ත චිත්ත පස්සම්බයන් චිත්ත සංකාන මේ ඉස්ලාම චිත්ත පරිසංවේදී පස්සම්බයන් චිත්ත සංකාර චිත්ත සංකාර සං පරිසම්බනේ කරාට පස්සේ චිත්ත පරිසංවේදී කියලා තරක් වෙනවා. ඥාන බුදු හිත පමණයි කියනවා කියන අරමුණක් පේන්නේ. ඒක හොඳට අගය කරන්න බැන්නම් අභිප්‍රමෝදයන් පහළ වෙනවා. අභිප්‍රමෝදයන් කියන්නේ අති ප්‍රමෝදයක්. ඒ අති ප්‍රමෝදය කියන එක භාවනාවේ දෙන දෙයක් නෙවෙයි. ඕනනම් ඒ වෙලාවේදී බය වෙලා දුවන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතන්න පුළුවන් නිවන් දැක්කයි කියලා ඕනකට වැඩි ප්‍රමෝදයක් පහල කරගන්නත් පුළුවන්. කොයි දේ කරත් එතෙන්දි පහර කරගත යුතු නැත්නම් සෞඛ්‍ය සම්පන්නව පහල විය යුත්තේ අප්‍රමෝදයක්. තරුණ ප්‍රීතිය. ඉතින් මේ ප්‍රීතිය පහළුනේ නැත්නම් ඒක වෙනම කතාවක්. ඒ වගේ තමයි මේ අසුභ භාවනාවේදී පළවෙනි ධානයට ගියාට පස්සේ ගියේ දිග්ගටෝම අසුභේ බලමින් නිසා ආදීනාව බලමින් නිසා අතුවාව පිළියර ගන්නවා අසුභ භාවනා දිගේ ගිහිලා ද්විතිය ධ්‍යානෙ යන්න බෑ. ඒ මොකද හේතුව විතක්ක ਵਿਚාර දෙක නැති වෙච්ච ගමන් මේ මහ පහළ වෙන්නෙම ද්වේෂය නැත්තම් එපා කරනවා. ඒක කරන්න බෑ. ඒ නිසා ධ්‍යානෙ අතුවා පිළියර ගන්නවා. නමුත් විපස්සනා පැත්තෙන් ගිහිල්ලා ඔය අපි කියපු අර පිම්ම පැනලා ගිය කෙනෙක් නම් එතන ගියාට පස්සේ ඕනි තරම් ක්‍රමසාවේදී හම්බ වෙනවා. අර කියන විදිහ අභිභායතන කසින මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් මේ ධාතු මනසිකාරයට නම් වෙලා හෝ යන්න. ඒක නිසා කෙසේ නමුත් ඒව මේ භාවනාව පිළිබඳ දත යුතු බෞසුත භාවයට හේතු කරන මිස සූත්‍රයට අපි නැවත ගොඩ වුණොත් සූත්‍රයේදී සඳහන් කරන්නේ මේ අසුභ භාවනාව වශයෙන් අර කියන දිශ ගන්ධ වර්ණ ගන්ධ දිශා අවකාශ ආදී වශයෙන් සතහන් වශයෙන් තීන දේවල් බලලා මේකේ අසුභය බලනවා. ඉතින් ඒ විදිහට නිතරම තමකයි අසුභය පිළිසිඳ දැක්කා නම් ඉතින් ඒකම තමයි ඔය අණු දෙකකට ආසය ඇති කරලා තියෙන්නේ. උච්චින්ද සිනේ මත්තනෝ කුමුදන් සාරධිකංග පාණිනා කියලා ඉස්සර අපේ ගාථාවල් දීලා පල්ලයාවාන දානදා භාවනාවේ ගහලා තිබුණා. ඒකේ සඳහන් කරලා තියෙන්නේ තමන්ගේ ආත්ම ස්නේහය තමයි ඔය අණු ස්ත්‍රීන් කෙරේ හෝ අණුගේ පුරුෂ කයක් විශේෂයි ප්‍රක්ෂේපණය වෙන්නේ තම කයටත් ආව ආසාව තමයි. යම් වෙලාවක භාවිත කයක් ඇති කෙනෙක් ඉන්නවනම් භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා තියෙන කෙනෙක් දන්නවනම් තමන්ගේ කය ශක්තිමත් උනත් හොඳ පෙනුමක් ඇති දෙයක් වඩටපත් උනා නිරෝගී වුණත් ඔව් දැනගන්නවා මේක ඇතුලේ තියෙන අසුචිනා මේකට තියෙන ආශාවේ ඉදිරිපෙම්මක් තමයි තව කෙනෙකුගේ ශරීරයට ආශ කරන්නේ යම්ම වෙලාවක තමන්ගේ ශරීරය පිළිබඳව ද්වේෂයක් පහළ වෙලා ඉන්න කෙනෙක් නම් ඒක පේකාන්තේ මේ පුද්ගලයා අනුන්ට ද්වේෂ කරනවා ඒකට අභ්‍යන්තරගත රෝගත් තියෙනවා මානසික කායික රෝගත් තියෙනවා අනුන්ට ලෙඩක් දානවා. තමන් පිළිබඳව ආශාව පහළ වෙච්චාම ආතුර වෙනවා. තමන්ගේ කාය පිළිබඳ පුදුම ආතුර භාවයකටපත් වෙනවා. හිතෙමුයි කයෙමුයි මර පිපුණු මලේරුව එමල දකිගෝ මල කිදුවේ උඹ හේතරුව බලන්න එපා කියලා කියනවා වගේ තමන්ගේම මේ තියෙන අලංකාර කන්දියා වතුරෙත් බිල බලනවා හෙවණැල්ලෙත් බලනවා අනුන්ගේ දියත් බලනවා අනුන් තමන් ගැන දක්වන ආකල්ප දියත් බලනවා එතකොට තමයි මේ කියන්නේ තත්ත බයිතුන සේවනයේට වැටිලා අවසානයේ ඔය කාම මිත්‍යාචාරක වැටේ. ඒ නිසා ඒ ටික සාකච්ඡා වෙන්නේ මේ සූත්‍රයේ අන්තිම කොට හදේනකොට. ඒක නිසා මෙතෙන්ට එනකොට අපි මතක තියාගන්න තියෙන්නේ අන්න එවැනි උද්වේග කර හෙලක් දිගේ පහට ලූටණ යනවා වගේ වේගයෙන්ට කලින් වැඩිගෙන එන වෙලාවේදී පුළුවන් මෙන්න මේ අසුභ භාවනා කරන්න. මේ වැඩිගෙන එන වැඩ පිළිවෙල අතුවාවිදි සඳහන් කරලා තියෙන්නේ ක්‍රම පහකට විතර සිද්ධ වෙනවා කියලා. එක දවසින් එක මොහොතින් එක චිත්තක්ෂණයෙන් වෙන්නේ නැහැ. ඕනම වෙලාවක මේ කාම මිත්‍යාචාරයකට එහෙම නැත්නම් වෙන මේ බයලජ්ජා සංසිඳ සිංගලා ගමන தත්ත්වයටපත් වෙන්නේ ඉස්සෙල්ලා ඕන කෙනෙක් අහුවෙන්නෙම දර්ශනයෙන් කියලා. කාම දර්ශන නැත්නම් දර්ශන කාම කියලා මේකට කියනවා. දර්ශන කාමය සීලවතෙක් විශේෂයි නම් ඒක සත්පුරුෂා. පුරුෂයෙකුට. දර්ශන කාමයේ ස්ත්‍රියාවක් විශේෂයි නම් ඉතින් ඒක ඒ අන්තිමට සිද්ධ වෙන්නේ මෛතුන සේවනයේ පළවෙනි ලකුණ තමයි. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ අපි ඉස්තින් කෙරේ කෙසේ පිළිපදිනවද? අදස්සනං ආනන්ද කියලා කියන නොදක ඉන්නේ කියලා. මේ පරිණිපාණ චිත්තුල පරිණිපාණ සූත්‍රයේදී ආනන්ද සාංශ අපි වෙනුවෙන් අහනවා ස්වාමීන් වහන්සේ මැත්තේදී අපි මේ පිරිසුදු භ්‍රමචර්ය රකින්න අපි ඉස්තින් කෙරේ කෙසේ පිළිපදිනවද? අදස්සනං. ඊට පස්සේ මේ දෙවෙනියට පෙන්වන්නේ ශවණ. ඒ මේ දැකපු රූපේ එයාගේ කටහඬ කොහොමද ඇද්ද? නැත්නම් මට මේ කතා කරන්න නැත්තම් පොඩ්ඩක් අහන්න නැත්තම් කතා කරන්න නැත්තම් කියලා ඒකට තමයි ගාව ආශාව තියෙන්නේ. ඒ නිසා සරුවචනන්සෙන් ආන ආනන්ද සාන්ති අම් හේතුකින් සාන්ති දැක්කා නා. ඉෂ්ටි දැක්කා ඊට පස්සේ භ්‍රමචර්යය රැකෙන්න මොකද කරන්නේ? අනාලාපෝ. යන්න එපා කතා කරන්නේ. කතා කරන්න ගියොත් තමයි මේ ඒ බැඳීම ඇති වෙන්නේ. ඔය පෙර දිනේ හන්දියේ දවසේ පිස්කොලිය ගහලා ඉතින් අපි කන්දියේ කඩේ කියලා ඉඳගෙන ඉන්නකොට ඉතින් ළමෙක් මෙහෙම කතාවක් කිව්වා. ඒ පෙර දිනේ පාලම ගාන ඉඳලා කොළඹ පැත්තට එනවා විශ්වවිද්‍යාලය ඉඳලා එන හොඳ තරුණ ගෑනු ළමෙක් තනියම. ඉතින් තව යාළුවෙක් කතා කරලා කියලා තියෙනවා මේ හොඳ ලස්සන ගෑනු ළමෙක් කතා කරන්න නැත්තම් කියලා. අයියෝ මට ඕන වෙලා කතා කරන්න කියලා රංජන ඔට්ටුවක් දාලා දෙනවා උඹට බෑ කතා කරන්න කියලා මේ කතා කරුවොත් මොකද්ද ඔරලෝසු දෙන්න මොකක්ද මොකක් හරි එකට කතා කරන්නේ අල්ලමයා ගිහිල්ල වෙල වෙලාව කීයද කියලා ඊට ගානම වෙලාව කිව්වා දෙකුම ඔට්ටුව දිනාගත්තා ඒක හරිය ලොකු දෙයක් තමයි මේ දැකපු ගානලමක කතා කරන්න නැත්තම් ඒක ඉතින් <clears throat> ඔට්ටුව දිනන ධර්ම එකක් තමයි හැබැයි ඒකට ඉස්සෙල්ලා තමයි දර්ශනේ සිද්ධ වෙන්නේ දර්ශනයෙන් පස්සේ ශ්‍රවණය ඒ නිසායි සරුවචන සඳහන් කරන්නේ අදස්සනං අනාලාපෝ ඊගාට සමුල්ලේපණය සිද්ධ වෙනවා. නිතර නිතර හමු වෙනවා අපි අසවල් දවසේදීම අසවල් දවසේදී කතා කරන්නේ. ඒ විසිරියන කාලේ මම යාළුවෙක් හිටියා අම්මලාට දාන්නවා ඒ ගෑල්ලම එක්ක සම්බන්ධයෙන් ඒ අම්මා ඒ ඒ ගෙදර ගෑල්ලමගේ අම්මගේ ළමට ලියුම අරින්න. ඇක්චුලි ලියලා නම් මේමයි මම ඉගෙන ගන්න අපේ දෙවෙනි පන්තියේ තියෙන ගෑල්ලා. ඉතල හැබැයි ඒ කාලේ තිබුණ ලොකුම මුද්‍රයක් අරගෙන මුද්‍රේ අනිත් පැත්තේ ලියන්න ඕනේ දේ ලාන මුද්‍රේ පිටපැත්තේ කෙලි ටිකක් ගාලා වටේට ලොකු මුද්‍රයක් අරගෙන. ඇක්චුලි මම ඉතින් කියනවා ගෑනම හිටුණා. ඉතින් ගෑනම හම්බෙච්ච අම්මට ලියුම දෙනවා. අම්මා ලියුම දෙන්න මොනක් කලියද? ලියුම අපාව දුන්නාට පස්සේ මුද්‍රේ ගාලා බලනකොට මුද්‍රේ ඇතුළේ තියෙන පරිදි. ඔන්න සමුල්ලේපනේ පටන් ගන්න. ඒ කියන්නේ මේවා පේන්නේ ඉතාමත්ම දක්ෂ අම්මටවත් අහු වෙන්නේ නැති ඒ දක්ෂ කන්තිය. උඹට ඝන දෙන්නේ නෝ ඝන දෙවෙන්නේ ඕන කියලා. ඉතින් මේ මුද්දර වලට හොඳ නමක් දාගෙන හිටියා අපි එක. ඒ ළමයි ගියාම ගන්න මේ ලොකම මුද්දර ගන්න. ඉතින් මේ සමුල්ලේපනට යනකොට හැබැයි අර දර්ශන ධවන දෙක ඉක්මවලා. ඒ දෙක ඉක්මන දැන් ඊට පස්සේ නිච්ච වේලාවට අවශ්‍ය වේලාවට හමු වීමට සමුල්ලේපනය කරනවා. ඊට පස්සේ සංසර්ගය. සංසර්ගය කියලා කියන්නේ අපි කියන ආලිංගනය කියලා. ඒක නිකන් කතා කරලා බෑ. මේ ආලිංගනයට වැටෙනවා. මේ අවස්ථා හතරට යනකම් අර මේ මේ හැඹලයා මේ පැණියකට ගියා වගේ තමයි. ගියා හැරලා තිබුණ මේ පැණි කුප්පිය ඊළඟට මේ පැණි ගලාශයක් නැත්නම් සාගරයක්. ඉතින් උගුරක් වුණා. ඊට පස්සේ දෙකක් වුණා ප්‍රශ්නයක් නැහැ ඕන තරම් ඇරලා තියෙනවා. ඉතින් බීගෙන බීගෙන හොඳට තේරෙනවා දැන් බඩ පිරෙලයි කියලා. ඒ වුණාට ඉතින් හැමදාම මෙහෙම මේ පැණි හම්බෙනවනේ. ඒ නිසා තව උගුරක් වැඩිපුර වෙනවා. තව උගුරක් බොනකොට බොනකොට ඔන්න තේරෙනවා ඉස්සරහ කකුල් දෙක බර වැඩි වෙලා පල්ලයට යනවා. කමන්නේ තව හතරක් තියෙනවනේ පිටිපස්සේ. තවත් උගුරක් දොන් දොන් දොන්ට ආ තවත් කකුල් දෙකක් කියලා පරිචාදය හතරක් මැඩේ. නැත්නම් හතරක් නීපැණියේ දෙකක් උඩ. ඒත් කමන්නේ ආපහු ගමන්ට තව උගුරක් කියලා බොනකොට අරකට ගන්නට පස්සේ අර නීපැණියක් වගේ තිබුණු අර මදුව අන්තිමට පාෂයක් බවට පත් වෙනවා. මේ පාෂය බවට පත් වෙනකොට අඬු හය වැටෙන්නේ එක එක එක එක තමයි. ඒක සර්වඥාන්සේ පෙන්වන්නේ දස්සන, ශවන, සමුල්ලේපන, සංසග්ග. අන්තිමට තමයි මිත්‍යාචාරයට වැටෙන්නේ. ඒ නිසා බ්‍රහ්මචර්ය රකින්න කෙනාට සර්වඥාන්සේ මේ සමීකරණය කියලා දුන්නාට පස්සේ අපි දැන් අහුවෙලා කොතනද ඉන්නේ? සංසර්ගයට අහු වුණා නම් බ්‍රහ්මචර්ය නෑනේ. එහෙනම් ඊට පස්සේ අපි ඉන්න පුළුවන් මේ මිත්‍යාචාරයට අහු වුණා නම් නෑ. ආලිංගනේ ඉන්න පුළුවන්. එතන කියලා පස්සේ ඉතින් බොහෝමත්ම අමාරුයි. අර කාභාවිත කයක් භාවිත සීලයක් භාවිත චිත්තයක් භාවිත ප්‍රඥාවක් නැති කෙනාට අඩු ගානේ සිද්ධ වුණත් අනාපත්‍තිකත්ව තියෙනවා මොනක්වත් බේරෙන්නේ ආපත්‍ති ක්‍රමයි ඒකමයි පේන්නේ ඊට පස්සේ ඒක ඉඳලා තමන්න තමන් දෙස් දී ගන්න පටන් ගන්නවා ඊට ඉස්සෙල්ලා තමයි මේ සමුල්ලේපණය සිද්ධ වෙන්නේ අසවල් තැනේදී අසවල් කෙනා එනවා මමත් යන්න ඕන එහෙම නැත්නම් සංඥාවක් කරන්න ඕන ඉංගියක් කරන්න ඕන කියලා ඒ වෙලාවට අනිත් ලෝකෙට නොදැනෙන්න මේ හමු වීම සාකච්ඡා කරගන්නකොට එනත්තම් ශ්‍රවණයට යනකොට කතා බහට යනකොට දර්ශනීයට යනකොට ඒ අර ලුණු ගෙඩිය පොත් අරිනා වගේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩේ. ඉතින් ඒක අර කාමභෝගී පුද්ගලයා හිතන්නේ මේ තේරම කළා කාටවත් නොදැනී කරගෙන යන්න පුළුවන් නම් මම ඉතාම දක්ෂයි කියලා. නැව සත්පුරුෂයා කල්පනා කරන්නේ මේ එකින් එකින් එකින් අර මීමැස්ස මීපැණියට වැඩිච්ච අඹලියා වාගේ Tamanටම පාශයක් වෙච්ච දේ මේ මදුවක් වෙච්ච දේ ටික කාලෙකින් පාශයක් වඩපත් වෙන හැටි අර ගිනි අඟුරට ඇදගෙන යන මිනිසයා අපිට උපමාවක් වෙනවානේ පිටින් දෙන්නෙක් ඇවිල්ලා අරගෙන යනවා. නමුත් මේ කාමය, කාම ඡන්දය, කුස කාම මේ ආශාව කියන එක අනිකුත් චෛතසිකත් එක්ක කරන රණ්ඩුව දිහා බලනකොට සතියට අහු වෙනවා Taman ඒකාන්තයෙන් නේද වැඩ කරන්නේ. ඒක හුඟ දෙනෙක් කියන සතිය කියන්නේ සෝවණ චෛතසිකය නිසා මෙතනදී සතියක් කියන්න බෑ කියලා. නමුත් මේ භාවනා කරනකොට උවචින් ප්‍රශ්න නැහැ. කරගෙන යන්න පුළුවන්. Taman දන දන වැඩි කරනකොට හොඳට පේනවා. ඒක පැත්තක් හිතේ බලන් ඉන්නවා. මෙන්න ගිනිවලට ඇඳගෙන යනවා වගේ පස්සට අදින ගතිය. ආන්නේ මේ විදිහට කාමයාගේ මේ වැඩපිළිවෙල දකින්න වෙනම නිකායකුත් තිබිලා තියෙනවා ඉන්දියාවේ. ඒ නිකායේ කට්ටිය මේකට බය වෙලා බෑ මේක අපි මූණ කිය යුතුයි කියලා ඒ මේ වෙනම වැඩ කරනවා කියලා. මේ සර්වඥාන් වහන්සේ එවැනි දේවල් පිළිබඳව වග කියන්න මේ ප්‍රවේශම් වෙලා තියෙනවා වික්කුණී සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භික්ෂුණියකට මතක් කරලා දෙනවා මේ කය ඇති වෙලා තියෙන්නේ ආහාරෙමුත් මානෙමුත් සංසර්ගේනුත් ආහාර මතින් මානිය මතින් සංසර්ගයේ මතින් සහ මේ තව එක කාරණාවක් මට පස්සේ මතක් වෙයි. ඒකෙදී කියලා තියෙනවා ආහාරයෙන් නම් බගිනිය ආහාරයෙන් නිසාම නැති කරන්න පුළුවන්. දැන දැන දාහනේ බලනකොට මෙනෙහි කරනකොට. මානේ මානේ මතින් නැති කරන්න පුළුවන්. නමුත් සංසර්ගයේ මතින් නම් සංසර්ගයේ කවදාකවත් නැති කරන්න බෑ කියලා. සංසර්ගයට යනකොට නැති කරන්න දෙයක් නෑ එන කියලා ඉවරයි. හේතුඝාතෝ උත්තෝ භගවතා කාම සංසර්ගෝ කියලා කියන නිසා සංසර්ගයට වැඩි කරන්න යන්න එපයි කියලා හරුවත් යන සඳහන් කරලා තියෙනවා. මොකද ඒක එකපාරයි ගියාට පස්සේ අපව ගන්න බෑ. නමුත් ඊට ඉස්සලා තියෙන මේ දර්ශන ශ්‍රවණ සමුල්ලේපන සංසග්ග කියන මට්ටමට යනකොට ක්‍රමයෙන් යන නිසා ඒ පුදුරට දැනගන්න පුළුවන්. ඉතින් ඒ තන්ත්‍ර භාවනා ක්‍රමයේ ඒ කාලේ විල තිනා ඒ පුරුෂයෝ ස්ත්‍රීන් සමග එකම ඇඳුමක දෙන්න බෑලා. දෙන්න පින්දපාත යන්නේ එකටලු. ඇතුළත දෙන්නම නිර්වස්ත්‍රයි පටින් ඇලකට තියනවා දෙන්නටම එක ඇඳුම එහෙම ගිය පිරිස් ඒ කාලේ ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ රාත්‍රී හැමදාම එකම අම්බලෙම ඉන්නේ. පස්සේ දරුවචනාද ළඟට ශ්‍රාවකෙක් ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම ශ්‍රාවකයෝ જાතියක් ඉන්නවා. ඒත් તો ස්ත්‍රී පුරුෂ වෙනසක් පවත්න්නේ නැහැ. නිර්වස්ත්‍රව ඉන්නවා. මේ ඒගොල්ලෝ කියේදී අයි මේ භ්‍රමචර්යයක් අපිට. ඒකයි මේ ප්‍රශ්නේ පැත්තක. මේ සරුවචන සඳහන් කරනවා මම උපමාවක් දෙන්නම්. ඒ උපමාව හැටියට තේරුම් අරගන්න විශාල ගහක් තියෙනවා. ඒ ගහට එනවා කුරුල්ලෙක්. ඇවිල්ලා ඒ කුරුල්ලා එන්නේ ඊට ඉස්සර ගහේ තිබුණ මාළුවා වලක මාළුවා ගෙඩි කාලා ඒකේ ඇට හොටේ ගෑවිලා තියෙනවා. ඒ කුරුල්ලා ඇවිල්ලා මේ මාළුවා වල කියලා කියන්නේ අපි කෝල්ලා ගෙඩි කියලා කියන්නේ. පිළිල જાතියක්. ඒකේ ගෙඩි වල කියනවා මී පැණි වගේ හොඳ පැණි වටේට ලාටුවක් තියෙනවා මැද ඇටේ තියෙනවා ඒ ඇටේ පැණි ටික කනකොට ඇටේ හොටේ ගෑනවා ඌ ගිහිල්ලා අනික් ගහට හොටේ සුද්ධ කරන්ඩ ගහේ අත්තේ උලනවා උලනකොට අර ඇටේ මාළු ඇටේ අර ලාටුව ඇලෙන සුළු එකක් ඒ ගහේ අත්තේ වැළවෙනවා ඉතින් ගහේ ඉන්න රුක්ෂ දේවතාව කල්පනා කරනලු අහ කුරුල්ලෙක් ඇවිල්ලා වැව්වා මේ මාළු ඇටයක් ගෑවුනා නේද කියලා. ඉතින් හිතනවලු ඔය කොච්චර කෙරුවක්වත් ඒ දැන් මේ ඉදෝර කාලේ. ඕක අවුවක් ආවම වේල්ල වැටලෙයි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ටික වෙලාවක් කියලා වස්සාවක් යනවා. වස්සාවක් ආවම අර මාළුවගේදී පිඟිලා අර අත්ය ඇලුණාට පස්සේ මේ බොක්ස දේවතාව කල්පනා කරනලු වැදේනවා වැරදුනා දැන් නම් වැස්සක් ආවා. දැන් අර ලාටුව ඇලුණා කමක් නැහැ. ඔය ඈත අත්තක තියෙන එකක් නේ කියලා. ටික දවසක් යනකොට ওই මාළුවා ඇටි ඇටි මුල බහින්නේ ගහ ඇතුළට. ඇතුළට බැහැලි වෙලා කියනවලු පිට පොත්තේනේ තියෙන්නේ ප්‍රශ්නයක් නෑ. නමුත් සාරේ කොහොම උරන්න පටන් ගත්තාම එතනින් එහා පැත්තේ ගහේ කොළ ටික වේලෙන්න පටන් ගන්නවා. <clears throat> ගහ පැත්ත පණ වෙනවා මාළු ඇට ඇලවිච්චෙන් එහා පැත්තේ කොළ නරක වේගෙන යනකොට ඒ බුක්ෂ දේවතා කල්පනා කරනවලු <clears throat> දැන් මේ අත්තේ පොඩි කැලක් මේක දිරලා වැටේ ඒනකට ගහ තියෙනවනේ මට ඉන්න තැනක් තියෙනවා කියලා. නමුත් අර දිරුවට පස්සේ මුල ගහ දිහාට හැරෙනවා. ඇවිල්ලා ඕජාව දිගේම ඇවිල්ලා මහා කන්දට ආවට පස්සේ හිතනවලු දැන් මම මහා කන්දේ උඩ පැත්ත ඕන්න මැරෙයි. යට පැත්ත තියෙන්නේ. ඒක ඇල්ලක් ඉවරුණාට පස්සේ මහා කඳ දිගේ පල්ලෙහාට බහිනවා. බහැරිලා මුල මෙව වුණාට පස්සේ දවසක ඇදෙන්න වැටුණාට පස්සේ කුක්ෂ දේවතාව සුසුම් හෙලනවලු Tamande ඉඳ ගහලා ගන්න තැනක් නැතුවයි. ආන්නේ වගේ තමයි මේ කාම වස්තුන් පිළිබඳව ලාමකෝ සලකලා මේක මට පුළුවන් වෙයි කියලා හිතනව නම් එහෙම කවදාකවත් අතාරණ දෙයක් නෙමෙයි කාමිකයක්. ඒක ඒ දේ විනාශ කරාට පස්සේ අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්තලා සම්පූර්ණ Brahmacharya විනාශ කරන නිසා සර්වඥාන්සේ ඒ කාලේ පැවතිච්ච ඒ තන්ත්‍ර ක්‍රම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් මේකෙදී එක පැත්තක් කල්පනා කරන්න ඕනේ. මේ අර ආනාපාන සතිය වගේ හොඳට තැම්පත් වෙලා සනීප වෙලා ඉන්න වෙලාවේදී ඒක පිළිබඳව අදහනවා. ඒ මතින් මේ ප්‍රමෝදයේ පහළ වීම හෝ ප්‍රීතිය පහළ වීම නොවන මට්ටමට පිළිකුලක් හෝ ද්වේෂයක් හෝ ඇතිවෙච්ච තත්ත්වය මේ අත්කිල මත අනුයාගට යෝගිත යොදලා බලනවනේ ඒකත් නෙවෙයි අසුබේ කියලා කියන්නේ. එහෙම නැතුව මේ අසුබේ මේ අසුබනේ කාමය අත්දකලා මම බුද්ධ විඳ ඕනේ කියන තන්ත්‍ර ක්‍රමයක් නෙවෙයි මෙතන ගන්න තියෙන්නේ. මැද අතින් යන්න ඕනේ Taman නිතරම කාමයෙන් පීඩා විඳින කෙනෙක් නම් නිතරම Tamanගේ ගමන් මල්ලේ මේ අසුභ භාවනා ක්‍රමයේ තියෙන්න ඕන කියනවා. අර එහෙම නැතුව හැමෝටම උදේ ඉඳලා හැන්දෑවනකම් අසුභ භාවනා කර කර හිටියත් නිවන් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි කොච්චර විපස්සනා කරත් යම් අවස්ථාවක් වෙනවා ජීවිතේ තමන්ගේ භ්‍රමචර්යය තමන්ගේ ලැජ්ජාපය දෙක මේ කාමයෙන් අභියෝග වෙන්නේ. අන්නේ වෙනකොට මේක නොදැන හිටියොත් ඒත් පාඩුයි. ඒ නිසා තමන් හරියට දැනගන්න ඕනේ කොච්චරක් දුරට මේක දැනගන්න ඕනද කියලා. කෙසේ නමුත් මේ විස්තරය අපි සෑහෙන විස්තරයක් සම්පූර්ණ ඉදිරිපත් කරගත්තා. ඉදිරිපත් කරගත්තට පස්සේ මේ රජුරෝ මට ඒ රජුගේ අදහස ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්සේ යම් ආකාරයකට භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා ඇති කෙනෙකුට නම් ඔබ වහන්සේ ওই කියන වැඩේ හරියන්නත් ඉඩ තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කලින් භාවිත කායක් නැති, භාවිත සීලයක් නැති, භාවිත චිත්තයක් නැති, භාවිත ප්‍රඥාවක් නැති කෙනාට මේ අසුබතෝ මනසිකාර්යමානස්සෝ සුබතෝ මේ සුබතෝ ආගච්ඡති කියනවා. අසුබ වශයෙන් බලන්න ගත්තොත් ඒ සුබේ පේන්න පටන් ගන්නවා. කල්ලාතු හොඳට මේ අසුබ සංඥාව වඩපු නැති කෙනෙකුට ස්ත්‍රී කුණපයක් දිහා බැලුවත් සුබ සංඥාවෙන් දිදී තමන්ගේ ශරීරය දිහා බැලුවත් සුබ සංඥාවෙන් දිදී තියෙන නිසා ඔබ වහන්සේ කියන උත්තරේ මම සම්පූර්ණයෙන් බාරගන්නේ නැහැ කියන එක තමයි මේ රාජ්‍යරුවන්ගේ දෙවැනි සාකච්ඡා සංවාදයේ දෙවැනි පියවර සඳහන් වෙන්නේ. ඉතින් අපි අනිත් දවසට තියමු මේකට මේ ස්වාමීන් වහන්සේ දෙන උත්තරයත් ඒක පිළිබඳව ප්‍රශ්නචාරිය ජීවිතයට අවශ්‍ය අපට යෝගාචර ජීවිතයට අවශ්‍ය තත්ත්වයක්. ඒ නිසා කෙසේ නමුත් මේ අසුභාවනා සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ දෙතිස් කොටස භාවනා සෑම කෙනෙක් මේ සම්බන්ධව යම් ප්‍රමාණයකට දැනගෙන තියෙන්න ඕනේ උපදේශයක් වශයෙන් දෙන්නේ උදේ පාන්දරම හෝ දවසේ අවසානයේට කරන භාවනාවේදී විනාඩි 5ක් විතර වගේ මේ අසුභාවනා කරන්න කාමයාගේ පහර බැට කෑම වැඩි නම් ඒක පැයකට දෙක තුනක් දික් කරගත්ත කමක් වැඩි වෙන වෙලාවේ ප්‍රයෝජනේ සලකලා නැතත් අවබෝධ කරගත යුතු භාවනාවක් විදිහට තේරවාද ශාසනය රකින්න බලාපොරොත්තු වෙන ඇත්තෝ මුළු ධර්ම වශයෙන්, චින්තාමය වශයෙන්, භාවනා වශයෙන් දත යුතුයි. ඒ වගේම ප්‍රයෝජනේ සලකලා කාමාසාව මැදීමටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඒ විදිහට පාවිච්චි කර ගැනීම තමන් කරගෙන යන භාවනාවේ මේ පහළ වෙලා තියෙන සීල සමාධි සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ධර්ම වඩා ගැනීමට මේ භාවනා පිළිතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අදට නිමිත් ධර්ම දේශනාව මෙතනින් સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ මිත්‍රිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි.